තවත් මේ ප්‍රශ්නයක් තියෙනවා. සෝවාන් වෙනකොට කෙනෙක් එයාට සෝතාපන්න වෙනකොට ධ්‍යාන ප්‍රථම ධ්‍යානෙ ලැබෙනවද කියලා මේ අහන්නේ. ප්‍රථම ධ්‍යානෙ ලබන්නේ නැතුව සෝවාන් වෙන්න බැයිද කියලාත් මේ ප්‍රශ්නයක් ඒ වගේ අනිත් පැත්තට අහනවා. දැන් මේකෙන් තෝරා ගන්න ඕන දෙයක් තියෙනවා. ක්ෂණික සමාධිය එකක්. ඒ ක්ෂණික සමාධිය කියලා එකක් තියෙනවා. තදංග විස්කම්බන සමුච්ඡේද කියලා යන ප්‍රමාණ තුනකින් යම් යම් කෙලෙස් හට ගන්නකොට සමාධියෙත් ඉදිනවා ওই ක්‍රමයට. තදංග වශයෙන් කෙලෙස් යටපත් වෙනවා. ඒ මොහොතේ සමාධියක් ලැබෙනවා. විස්කම්බන වශයෙන් කියලා කලකට යටපත් වෙනවා. ඒ යටපත් වෙලා තියෙන කාලට උහුට සමාධියක් ලැබෙනවා. ප්‍රථම ධානයනවත් ද්විතිය ධානයනවත් ඒ වගේ. සමුච්ඡේද ප්‍රහාණයෙන් කෙලෙස් පහවිලා ගිහිල්ලා. සුද්ධ වුණ කෙනාට සමාධියක් ලැබෙනවා. ඵල සමාපත්තිය, ඵල සමාධිය. ඉතින් ඒවා ලැබෙනකොට සමුච්ඡේද ප්‍රහාණී. මේකෙන් තදංග ප්‍රහාණය කියන එක අත්‍යවශ්‍යයෙන් ලැබෙන්න ඕන කොයි මොහොතක හරි මාර්ගඵලයක් ලබන මොහොතේ. තත් අංග කියන්නේ මේ මොහොතට. ඒ කාරණිය සඳහා මේ මොහොතේ ප්‍රහාණය වෙනවා. ඒකයි තියෙන වෙනස. තදංග ප්‍රහාණය කියවන්නේ එහෙම අවස්ථාවක්. බනහන වෙලාවට ඒ වෙලාවේදී ධර්ම කාරණේමයි මුල් වෙන්නේ. ඒ ධර්ම කාරණේම හිත පිහිටලා සැදැහැ සිතින් බනහගෙන ඉන්නකොට අකුසල් සිතක් ඒ මොහොතේ ඔහු ළඟ පහළ වෙලා නැහැ. තදංග ප්‍රහාණයි. ඒ තදංග ප්‍රහාණය කියන එක ඒ මොහොතේ මතුවෙනවා. ඒ තදංග ප්‍රහාණය කියන එකේදී මොකද වෙන්නේ? ඔන්න ඔය ආකාරයෙන්. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුකුත, විචිකිච්ඡා කියන මෙන්න මේ පහම. ඒ මොහොතේ නෑ. තව කෙදියෙන් කියනවා දස අකුසලයේ කාම මේ නිවර්ණ පහ කියන දස අකුසල්. සදහැ ඉතින් බනහන වෙලාවක දස අකුසල් නැහැ. තත් අංගයේ ප්‍රහාණ වෙලා. ඒ සදහැයිතින් බනහා ඉන්න වෙලාවේ ඒක ප්‍රහාණයි. අන්නේ වෙලාවේදී කාමයන්ගෙන් වෙන්න අකුසල ධර්මයන්ගෙන් වෙන්න. සවිතක්කයි සවිචාරයි. මොකද්ද මේ සවිතක්කයි සවිචාර කිව්වේ? නිවන් දැකීමෙන් නම් ඒකාන්තයෙන් නිවන මුල් කරගත්ත දහම් අරමුණට හිත නැගෙන්න ඕනේ. ඒක සවිතක්ක. ඒක හිත හැසිරෙන්න ඕනේ. සවිචාරය කාමයන්ගෙන් වෙන්න අකුසල ධර්මයන්ගෙන් වෙන්න. සවිතක්ක වූ සවිචාර වූ විවේකයෙන් හටගත් ප්‍රීති සුඛ. දැන් ඔය නැද්ද ඔය ටික? එතන තියෙනවා අවිවේකී භාවයක් නැහැ. විතරාගී විත දෝසී විතමෝහි දහමක් අහන්නේ. ගැටෙන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ. එහෙනම් එතෙන්ට එන්නේ මොකද? අන්න සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං. ඕකට කියනවා පටමඥානං. ප්‍රථම ධානය. ඒ වනහන වෙලාවේ ප්‍රථම ධානය ලැබෙනවා. සියල්ලන්ටම නෙමෙයි මේ මාර්ගඵල ලබන්න හේතු වාසන ඇති කෙනාට මේ මොහොත එනකොට ලැබෙන ආකාරය. එයා වෙනව භාවනා කරලා කොවඩලා තියෙන දවසේ නෑ එහෙම තිබුණා එක විස්කම්බන ප්‍රහාණ. එහෙම ආයෙත් ඉන්නවා. ලෞකික භාවනාව කරලා ප්‍රථම ධානය ලබාගෙන හිටපු කෙනාට තියෙන විස්කම්බන ප්‍රහාණි. ඒ විස්කම්බනේ වෙච්ච කෙනාට ධානයක් ලැබුණොත් ඒ විකම්බණය කරපු කෙලෙස් ටික ආයතරයක් ආපහු ගොඩ නැගින් නැතු වෙනවා. දැන් නෙමෙයි මාර්ගඵලයක් ලැබුණොත් දෙන විශේෂය. ඒ වුණාම එයා ඒ බඹලෝ ගිහින් උපදිනවා නැවත ආපහු වෙන්නේ නැහැ. එයින් උඩට තමයි පල්ලෙහාට ඉන්නේ නැහැ. එයාත් අර උද්දාන්සෝත කියන වට්ටමට වැටිච්ච සෝවා කෙනෙක් වෙනවා අනාගාමි ස්වභාවය එයාගේ තියෙන්නේ. ඊතුරු මාර්ගඵල ඒ ඉන්න ස්ථානයක ලබනවා. ධාන ලෝකෙක. නැත්නම් අර ප්‍රථම ධාන ආදි තලයක. ඒ විස්කම්බන ප්‍රහාණය කරපු කෙනෙකුට ඒ අවස්ථාව ලැබෙන්නේ. යම් කෙනෙක් තදංග ප්‍රහාණයෙන් යුත් නම් ඒ තදංග ප්‍රහාණයේදී බනහන වෙලාවේදී ඒ ඵලය ලබා ගත්තාම ඒ ඵලයට අවශ්‍ය කරන ඵල සමාපත්තිය ඉතුරු වෙනවා. අනුසයත් එක්ක කෙලෙස් බිඳිලා ගිය ටිකෙන්. නමුත් තදංග ප්‍රහාණ වශයෙන් ඒ වෙලාවට ගත ප්‍රථම ධානයේ ඒ ටික නැහිච්ච හරිය නෙමෙයි. ඒ අවස්ථාවේදී යටපත් වෙලා දිවිච්ච හරිය. ඒ යටපත් වීම ඇති මාර්ග ඵලයේ ප්‍රඥා පහල කරගන්න. ඊට පස්සේ ඒක ඉතින් අහක් කියලා නැගිටිනකොට එයාගෙන් ඇහුවොත් එහෙම මොකද ඇහුනේ? මං කොහෙද ඉන්නේ කියලාවත් මට නිත්‍යයක් තිබුණ නැහැ. ඒ තරම් මේ ධහමට ඇදිලා ගියානේ මගේ හිත. අන් එහෙම අදහසක් එයා කියයි. ඇත්ත වශයෙන්ම මට දැවුන්නේ නැහැ මං ඉන්න දෙනවා. ඇහුවොත් එහෙම එකක් කියයි. නෝ තියා ඉඳලා තියෙන්නේ සදාංග ප්‍රහාණය ප්‍රථම අධ්‍යානෙ. ධ්‍යාන සමාපත්තියේ නෙමෙයි. ඉතින් ඔක හරි ගැඹුරු තැන් ඕවා. ධානයයි ධාන සමාපත්තියයි කියන්නේ දෙකක්. ඔය වෙනස තෝරා ගන්න ඕනේ. ධාන සමාපත්තියේදී ඇස කන දිවනාසය ශරීරය කියන ඉන්ද්‍රිය පහම අක්‍රීයයි. ඇහැට රූප පේන වෙලාවකුත් නෙමෙයි. කණ්ඩ සද්ද ඇහෙන්නෙත් නැහැ. ගඳ සුවඳ රස ස්පර්ශ දැනෙන්නෙත් නැහැ. සමාපත්තියේදී. ධානයේදී නම් චතුර්ථ ධානයේදීත් ඔය ඔක්කොම දැනෙනවා. ප්‍රථම ධානයේ හරි සමාපත්තියේදී ඔක දැනෙන්නේ නැහැ. සමාපත්තියේදී ක්‍රියාත්මක වෙන්නේ සම්පූර්ණම මනෝද්වාරයේ පමණයි. පංචාද්වාර ක්‍රියාත්මක වෙන්නේ නැහැ. වීති හිත අටගන්නේ නැහැ. මනෝද්වාරයේ යන හිත පෙළිය පමණයි. ඒකයි සමාපත්තියේ වෙනස. ඉතින් සමාපත්තිය සමවදින කාලය ධ්‍යාන පුරුදු වෙච්ච කෙනෙක් ඕනේ. තදංග ප්‍රහාණයට එහෙම සමාපත්තිය සමවදින්න බෑ. විස්කම්බන ප්‍රහාණය කරගෙන හිටව පුරුදු වෙච්ච කෙනෙක් හිටියොත් එහෙම. ධානා වසීකృతව වසීකృత විදිහට පුරුදු කරලා තිබුණොත් එහෙම කෙනෙකුට නම් පුළුවන්කමක් ලැබෙනවා අර කියන සමාපත්තියට සමවැදින්න මනෝද්වාරයේ පූර්ණ මනෝද්වාරිකව. එහෙම කෙනෙකුට තමයි ප්‍රථම ධානයේ ඵල සමාපත්තියේ ඉන්න පුළුවන්. ඵලී ලැබුණු ඵලියට සමාපත්තියේ ඉන්න බෑ නැන්නා. ඵල සමවතේ ඉන්නවා කියන්නේ අන්නේ ඵල සමාපත්තිය වෙනම. ඒකත් වෙනම ධානයක් වශයෙන් ප්‍රගුණ කරපු කෙනාට ඵල සමාපත්තියේ ඉන්න පුළුවන්. හැබැයි ඵල සමාපත්තියට සම්බන්ධිනකොට අනුකූල දැහැනත් එකමයි ලැබෙන්නේ. ඉන් ප්‍රථම ධානයේවත් විස්කම්බන ප්‍රාණින් ප්‍රථම ධානය ලැබුව කෙනෙකුට සෝවාන් වෙලා ඉන්නවා නම් ඵල සමාපත්තියට සම්බන්ධ පුළුවන්. ඒක හරි ගැඹුරු තැනක්. ඉන් බණහන වෙලාවේදී ඒ ප්‍රථම ධානයේ ලැබෙන විස්කම්බන ප්‍රාණියක දකින්න ඕනේ.